අනේ ප්‍රත්‍ය නාම රූපේට එනම් විඥාණයමයි කියන එක මෙතනදී පැහැදිලි කරනවා විඥානේ හරියට බැසගත්තේ නැත්නම් නාම රූපේ එතන රැඳෙන්නේ නැහැ ඒ කියන්නේ මේ මේක දැන් මේක පටලවගත්ත ගියොතින් පටලිලා යනවා මේක නිහා ගන්න ගියොතින් ලිහිලම යනවා ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ නාම රූපයි විඥානයි කියන්නේ එකිනෙක වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විඥානයත් එතනමයි සකස් වෙන්නේ. නාම රූප වර්ධනයක් තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා. නාම රූප ඒ කියන්නේ සෛල වර්ධනයත් එක්කම එතන දැනීමේ ස්වභාවයක් තියෙනවා නම් ඒකමයි විඥානය කියන්නේ. ඒ කියන්නේ නාම රූප කියන්නේ දැනීමේ ස්වභාවයමයි. ඒකමයි විඥානය කියන්නේ. හැබැයි නාම රූප ඒ කියන්නේ දැනීමේ ස්වභාවයක් නැත්නම් එතන විඥානයක් නැහැ. ඒක දැන් ස්කෑන් කරනකොට කලලේ තුල ඉන්න මේ දරුවා මවකුසේ තුල එතකොට අපිට පේනවා මේ දරුවා දඟලනවද කියලා වෛද්‍යවරයා බලනවා. එතකොට දරුවා මවකුස තුල දඟලනවා නම් ආ දරුවා එතකොට විඥානේ තියෙනවා බැසගෙන. ඒ කියන්නේ එතන දැනෙන ස්වභාව නිසායි දඟලන්නේ. එතකොට මේ මේ ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්නේ. දඟලන ස්වභාවය නැත්තම් එතන විඥානය නැහැ. අනේ එහෙනම් එතන විඥානේ නැත්තම් නාම එතන පණ තියනවා කියලා ගන්න බෑ. ඒතර පණ තියනවා කියන එක මේක ගන්න මේ නාම රූප දැනෙන ස්වභාවයක් තියෙන්න ඕන. දැනෙන ස්වභාවය තමයි මේ කතා කරන්නේ අර සෛල ස්වභාවයත් එක්කම සෛල වර්ධනයත් එක්කම එන ඒ එතනම ඇති වෙන දැනෙන ස්වභාවය. ඒ දැනෙන ස්වභාවය තමයි අපි කිව්වේ මේ සිරස වගේ. අපි කිව්වේ මේ ෆ්‍රීකවන්ස් එකේ ස්වභාවයක් කියලා. අපි කිව්වේ ඒකයි සාසවීය ස්වභාවය කියලා. ගම් එක වගේ ස්වභාවය. දැනෙන ස්වභාවය. ඒකම තමයි විඥානේ. හැබැයි විඥානයක් කියන්නේ නාම රූපය විඥානය වෙන් කරලා කතා කරන්න බෑ. විතර මේ මෙතන මේ අහන ප්‍රශ්නෙත් ඒකම. මේක හැබැයි සාමාන්‍ය ධර්මයේ ප්‍රායෝගිකව ඔබ මේ දකිනකොටත් මේ සිත දකිනකොටත් ඔය ඔය විදිහේම ඔතනම ඔය ස්වභාවෙමයි තියෙන්නේ. ඔය මෞකුස තුල තියෙන ඒ විඥානේ ඇති වෙන නැති වෙන ස්වභාවයමයි සිත සත්‍ය දකිනකොටත් සිතට එන අරමුණ දකිනකොටත් තියෙන්නේ. ඒ කියන්නේ එතරම් ඒ විඥානේ කතාව ඒකමයි. ඒ කියන්නේ දැන් මේ දැන් මේ මොහොතේ එන ඇතිවන අරමුණ පොත දකින්න හිතනම් පොත දකින්න හිත සත්‍ය දකින්නේ නුවන් අපේ නුවණින් දකින්නනේ. ඒ කියන්නේ මේක මේක ඇවිල්ලා යථාභූත ඥානයනේ සිහියට අසු වෙන එකනේ. ඒතකොට ඒ එනකොටම පොත කියලා දෙයක් නැති බවට දැනනකොට පොතේ බාහිරෙන් පොතක් එයා පනවන්නේ නැහැ. එතකොට සිතෙත් පොතක් හම්බ වෙන්නේ නැහැ. නාම රූප දෙකම උපරොජ්ජන වෙනවා. අන්න විඥානය අනිදස්සන වෙනවා. විඥානය අපපටිතිතයි. අන්න එතන එතකොට විඥානය අපපටිතය කියන ආත්මයක් පණවන්න බෑ. අර ඒකයි අනාත්ම ධර්මයට ඒකයි මෙතන විඥානය අනිදස්සන වෙනකොට මොකද වෙන්නේ? අපපටිත වෙනකොට මොකද වෙන්නේ? අනිමිත්තයි. නිමිති නෑ. ශුන්‍යතයි අප්‍රණීතයි. අර මෞකුස තුලත් අතන ආත්ම කතාව පනවන්න බෑ. එහෙම වුණොත් එතන එතන කෙලින්ම සත්‍යයේ එතනම අතන පනවන්නේ කෙලින්ම එතන සත්වයක් විදිහට පනවන්න බෑ. ආත්මයක් විදිහට පනවන්න බෑ. එතන එතනම එතකොට අපි දන්නවා මේ දරුවා හුස්ම ගත්තේ නැත්තම් මෞකුසෙන් එළියට ආවම ඔබ දන්නවා ගොඩක් කලාවට වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් කියයි කකුල් දෙකෙන් උස්සලා මේ දරුවා හුස්ම ගත්තේ නැත්නම් තට්ටුවක් දාන. ඒ හුස්ම වැටුනොත් එහෙම ඒ දරුවා චාස් ගාලා කෑ ගන්නවා. එතකොට ඒ අර අර එහෙම ඒ ඒ කෑ ගන්නකොට තමයි අනේ දරුවා හුස්ම ගත්ත දැන් අර අර වෙලාව ලියා ගන්නවා අන උපන් වෙලාව කියලා. එතකොට ඒකට තමයි කේන්දර හද නැහැ නස්සත්‍ර නැහැ ඕක තමයි ගන්න. නමුත් ඇත්තටම මේක හරි මායාවක් විඥාවක් තියෙන. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම ඊට පස්සේ දරුවා ගොඩක් වෙලාවට අම්මා ගාවින් තියන. එතකොට ඒ දරුවගේ අර පැලෝපිය නාලේ වෙන් කිරීමත් සමගම ඒ දරුවට ආහාරයේ වාතයේ එන එක නවතිනවා. මොකද ආයතන වලින් නෙමෙයි දැන් මේ අසකන දිවනාසයේ නෙමෙයි මේ ආවේ පැලෝපිය නාලෙන් ආවේ. එතකොට දැන් මොකද වෙන්නේ? ඒක සින්දට පස්සේ ඒවා එන්නේ නැහැ. අන්න එතකොට තුල ලේ රුධිරේ එතකොට අර වේලිලා යනවා නහරවැල් ඔක්කොම වේලිලා යනවා. එතකොට අයි පැලොපිනාලේ දැන් වෙන් කරන්නේ. එතකොට එතන පිච්චෙන ස්වභාවයක් එනවා. ඒ තුල තමයි අර අර සොරාලෙන් පිට වෙන්නේ අර ශබ්දේ චෑස් ගාලා කෑ ගහන ශබ්දේ. මොකද අර නහරවැල් වේලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අම්මගේ මම දැන් ගාවින් තියෙනවා. එතකොට අම්මා කිරි දෙනවා. එතකොට ශීරයෙන් තමයි ඊට පස්සේ නහරවැල් ඔක්කොම අර සීතල වෙන්නේ. එතකොට අර දරුවාගේ අර අර අර චූෂණ පොම්පයක් වගේ අර ශබ්ද පිට වෙන්නේ නහරවල ඇකිලෙන නිසායි ඒ ශබ්දේ නවතිනවා. එතන මේ ආත්ම කතාවක් නෙමෙයි ඇත්තටම එතන තියෙන්නේ. ස්වභාවික සංසිද්ධියක් මෙතන තියෙන. හැබැයි අර දැනෙන ස්වභාවය, විඥානයේ ස්වභාවය එතන තියෙනවා. දැන ස්වභාවය නිසා තමයි අර පිච්චෙන ස්වභාවයට අර සියල්ලම අර අර මෙතන මේ ස්වභාවය සිද්ධ වෙන්නේ. සාසවිය ස්වභාවය. ඒ ඒ ස්වභාවයත් එක්ක තමයි මේ දඟලන ස්වභාවය. එතකොට මොන හරි දෙයක් එනකොට ඒ දරුවා පොඩි කාලේ කෙලස් පැනෙව්වේ නැති වුණාට පොඩි දරුවට දැන් ඉස්සරහා පොඩි දරුවා දන්නේ නැහැනේ මේක කහ පාට රතු පාට කියලා මොන්ඩිසෝරි යනකොට නේ කියලා දෙන්නේ. හැබැයි පොඩි දරුවාට ඉස්සරහා තියෙන හැම එකම පේන්නේ නැහැ කියන්න බෑනේ. එතකොට දරුවා වර්ණ දන්නේ නැහැ, ශබ්ද දන්නේ නැහැ. දරුවට ශබ්ද නැහැ, වර්ණ නැහැ. හැබැයි ඒ දරුවට දැනෙන්නේ නැහැ කියන්න බෑ. අන්න එතනේ ස්වභාවය තමයි ප්‍රභාස්වරං චිත්තං කියන ස්වභාවය. ඒ කියන්නේ ප්‍රභාස්වර කියන්නේ අර අපි කිව්වේ බිත්තිය දකින්නකොට බිත්තිය දකින බිත්තිය කියලා සිත අපි දකින්නකොට සිතුවිල්ල. හැබැයි එතන නාම රූප විඥාන තියෙනවා. හැබැයි ඒ බිත්තිය දකින්නවත් එක්කම බිත්තිය දැකපු බවට තියෙන සිහියක්. අන්නේ සිහිය තමයි අපි කිව්වේ ඉපදෙනකොට ප්‍රභාස්වර සිතේ තිබුණු ඒ අවස්ථාව ප්‍රභාස්වර අවස්ථාව. ඒ ප්‍රභාස්වර ස්වභාවය තමයි මේ මොහොතේ බිත්තිය දකිනකොට යටින් තියෙන සීය. ඒකයි ප්‍රභාස්වර සිත අවදි වෙනවා කිව්වේ මේ කෙලෙස් සේරම බොරුවක් මායාවක්. අපි දාගත්ත නම් ටික શબ્ද ඔක්කොම බොරුවක් ඒවා. ඒතකොට ඒවා කෙලෙස් ඒවා නිසා තමයි සැප දුක් ඉරිසියා වෛරය තියෙන්නේ. අපි පුංචි දරුවාට ඉරිසියා වෛරය නැහැනේ. පුංචි දරුවාට කෙලෙස් පනවන්න බෑ. පුංචි දරුවා ඉපදිච්ච ගමන් ඉරිසියා කරනවා කියන්න බෑ. අර શબ્ද වර්ණ දාලා වෙන් කළා නෑනේ එකක්වත්. අනේ එතනින් තමයි අර වෙන් කරලා ගත් શબ્ද වර්ණ දාලා වෙන් කිරීම තුලයි ඒ එතන සංඛාරා අර කෙලෙස් හට ගැනීම සිද්ධ වෙයි. දෙයක් තියලා ගන්නවා. දෙයක්. එතකොට දැන් අම්මා කියනකොට අම්මා කියන શબ્දේ වර්ණ එකතු නම් දෙයක් බවට. ඒක තමයි අපි කජ්ජනීය සූත්‍රයේම ආරම්භ පෙන්නුවේ. ස්කන්ධ වර්ගය ආරම්භ පෙන්නුවේ. කජ්ජ මෙතන අරෝ අරෝගත වග්ගය ආරම්භ පෙන්නුවේ කජ්ජනීය වග්ගය ආරම්භ පෙන්නුවේ ඒ කියන්නේ මේ කොහොමද මේ ආත්මය කියන එක කොහොමද මේ කෙලෙස් හටගන්නේ කොහොමද මේ දරුවා කොහොමද මේ දරුවට මේ මේ මේ ඇලෙන ස්වභාවය ආසාව ගැටෙන ස්වභාවය द्वේෂය द्वේෂය මේ වෛරය ඉරිසියාව මේවා මේවා ඇති වෙන්නේ කොහොමද ඒ ස්වභාව තමයි මේ මේ අසකන දිවනාසයෙන් එන මේ ශබ්ද වර්ණ අර වෙනමකුත් වෙන්නේ ඒ ටික තමයි මේ මේ ටික තමයි එකතු දෙයක් බවට පත් ඒක තමයි අපි දිගටම පැහැදිලි කරගෙන ආවේ ඒ දේශනාවලින් ඒ ටික ඔබට අහන්න ලැබෙනවා. හැබැයි දැන් මෙතනදී වැදගත් වෙන්නේ මෙන්න මේ බුදුන් වහන්සේ මහනිදාන සූත්‍රයේ මේ මෙතන මේ පැහැදිලි කරන කාරණා මේ විඥානයේ මෞකුසේ බැස ගන්නවා නැහැ කියන එක ගොඩක් අය මේක පටලවාගෙන තියෙනවා. මේක මේ ආත්ම කතාවකට ලොකු කතාවක් පටලවාගෙන තියෙනවා. නමුත් මේක මෙතනම සිද්ධ වෙන දෙයක් බවයි අපි කියන්නේ. මෙතනමයි සිද්ධ වෙන්නේ. එතනමයි. එතන සෛල හැදෙන තැනමයි. සෛල හැදෙන තැනම එතනම නාම රූප විඥාන කියන්නේ දැනෙන ස්වභාවයක් තියෙනවා නේද? ඒ තමයි විඥානේ. එතරම්මයි නාම රූපේ. ඒක ඒක දකින්න හැකියාවක් තියෙනවා. එතරම්මයි ප්‍රභාස්වරේ තියෙන්නේ. ඒක ස්කන්ධ ස්වභාවය. මේ සේරම එතන තියෙනවා. ඒ කියන්නේ එතන දැන් මෙතන දරුවා දැන් මේ දරුවට දැනෙන ස්වභාවයක් තියෙනවා කියන්නේ අර පණ තියෙන ස්වභාවයක් අපි කතා කරන්නේ දරුවා දඟලන්නේ දරුවට දැනෙන ස්වභාවයක්. එතකොට එතරම් විඥාන ස්වභාවය. එතරම්මයි නාම රූප ස්වභාවය. නාම රූප නැති විඥානයක් නැහැ. ඒ ඒක හැබැයි මේ අපි කතා කරන කෙලෙස් ස්වභාවය නෙමෙයි. කෙලෙස් පටන් ගන්න කොතනින්ද ඇසේ උපතයි මහණෙනි උපත කියන තැනින්. අන්න පොත කියලා ගත්තොත්, අම්මා කියලා ගත්තොත්, රතු පාට කියලා ගත්තොත්, අන්න එතන කෙලස් තියෙනවා. ස්කන්ධානම් පාති බව ආතනම් පාටි ලැබුව ඈන් උච්චති. ಜಾති කිව්වේ ಜಾතිය හට ගැනීම. ඒ කියන්නේ ಜಾතියේ උපත කොතනින්ද? ඇසේ උපතයි මහණෙනි උපත. එතනින් තමයි කෙලස් පටන් ගන්න. එතකොට එතන තමයි කෙලස් කෙලස් පනවන තැන. එතකොට එතන එතකොට ආයතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ ඇසේ නිරෝධේ. ඒ කියන්නේ ආයතන වල නිරෝධයයි ඇත්තරම නිවන් මඟ කියන්නේ. එතකොට ඒක ඔබට දකින්න ලැබෙනවා ශබ්ද වර්ණ කියලා හැමදේම දැක්කොත් එතන දෙයක් කියලා ගත්තේ නැත්තම් ආත්මීය ස්වභාවය ගිලිහිලා යනවා. එතකොට මොකද වෙන්නේ? අතරම යාට ලෝකයක් තියෙන බවට ලෝකයක් නැති බවට දැනෙන්න ගන්නවා. ඒක අවබෝධයටත් එනවා ප්‍රත්‍යක්ෂ පැත්තටම එනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනා කිසිම දෙයකට රැවටෙන්නේ කම්පනයක් නැහැ. අන අකෝපචේත විමුක්තියට එනවා. එතකොට එතන කෙනෙක් පණවන්න බෑ. ආත්ම කතාවක් නැහැ. එතකොට ඒ සබහාදාම දකිනවා. එතන එතන සකස් වෙන නැති වෙන ස්වභාවය දකිනවා. එතකොට විඥානෙත් පවතින එකක් නෙමෙයි. එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒක මෞකුසේ තුලම එහෙමයි. මෞකුසේ ඉඳන්ම එතන එතන හටගෙන නිරුද්ධ වෙනවා. ඒකයි මේ ඕන වෙලාවක නිරුද්ධ වෙන්න පුළුවන්. ඒකයි බුදුන් වහන්සේ මේ ප්‍රශ්න අහනකොටත් තේරෙනවා. විඥානේ බැසගෙන නිරුද්ධ වෙන්න පුළුවන් කියන එක. එතකොට මේ ප්‍රශ්න ඇසීම තුලත්, මේ ප්‍රශ්න රටාව තුලත් ඒක ගම්ම වෙලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේ අහන හතරවෙනි ප්‍රශ්නේ තමයි විඥානංච හි ආනන්ද නාම රූපේ පති පතිට්ටං න ලබ්බිස් න ලහිස්සත අපිනුකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායේත ආනන්ද යම්කිසි විදිහකින් කොයි ආකාරයකින්ද එතකොට විඥානයේ නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් නොලබෙන්නේ නම් නැවත ජාජරා මරණ ආදී සංසාර දුක්ඛයක් ඇති ඇති වෙනවද කියලා අහනවා. එතකොට නොහෙතම් බන්තේ කියනවා. එතකොට විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නම් නැවත ජාජරා මරණ සංසාර දුක්ඛයක් ඇතිවන්නේද කියලා අහනකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ අපි මේ අපි මේ විඥානංචහි ආනන්ද නාම රූපේ පතිට්ටං න ලහිත ලහිස්සත අපිනුකෝ ආයති ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායත කියනකොට අපිට තේරෙනවා බුදුන් වහන්සේ මේ කියන්නේ එතකොට සාමාන්‍ය දැන් මෞකුස තුල සිද්ධ වෙන්නේ ඒ දෙයම තමයි අපි අපි මේ කතා කරන එකම දේ තමයි. ඒ කියන්නේ විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබෙන්නේ නම් නැවත ජාජරාමරණ සංසාර දුක්ඛයක් ඇති නොවේ. නමුත් දැන් මේ මොහොතේත් ඒ දෙයම සිද්ධ වෙන්නේ. මේ මොහොතේ මේ අපි මේ මොහොතේ එන ආරම්භනේ පසිස් ඒ කියන්නේ අපි ගත්තොත් දැන් පොත දකින හිත ඒක සත්‍ය දැක්කොත් ඒක බාහිර හම්බ වෙන්නේත් නැහැ. ඒක එතකොට සිත සිත තුල හම්බ වෙන්නේත් නැහැ. නාම රූප දෙකෙම මිදෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි විඥානේ බාහිර පතිත වෙන්නේ නැහැ. බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. අපි හදාගත්ත සංඛාරේ බාහිර නැහැ. එතකොට මේ විඥානේ දැනගත්ත දේ පොත කියලා එක හදාගත්ත එක. ශබ්ද වර්ණ එකතු කරගත්ත. ඒක බාහිර නැහැ. එතකොට සිතෙත් එහෙම දෙයක් නැහැ. එතකොට විඥානේ අපපටිතයි. අන්න විඥානේ අනිදස්සන වෙනවා. ඒ කියන්නේ විඥානේ ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. අනේ මේ කතාවම තමයි මේකෙත් කියන්නේ. ඒ එකම දේ දැන් මෞකුස තුල සිද්ධ වෙන්නේ ඒ දෙයමයි. මෞකුස තුල සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ ඒ ඒ පැහැදිලි කිරීම තුල අපිට පේන්න තියෙනවා එතන සෛල වර්ධනය තුල එතන විඥානයක් තිබුණ නැත්නම් එතනත් සත්ව පුජ්‍යලයේ කතාවක් නැහැ. එතනත් නාම රූප කතාවක් නැති වෙන විඥානයේ නැති නාම රූපයක් නැහැ. ඒතර විඥානයේ එතනමයි සකස් වෙන්නේ. කොහෙවත් තියලා එන එකක් නෙමෙයි. එතනම සකස් වෙලා එතනම නිරුද්ධ වෙන එක. ඒතකොට එතනමයි නාම රූප සකස්ම තියෙන්නේ. එතකොට මේ කතා කරන එක තැනකවත් අපිට කෙලෙස් ගැන කතාවක් නැහැ. ස්කන්ධ මට්ටමේ විතරයි. ඒ කියන්නේ ආයතන දැන් චක්කු විඤ්ඤාණ ස්වභාවය ගත්තත් ඒකමනේ ස්කන්ධ මට්ටම විතරයි. එතකොට ඒකම තමයි මේ මේ අපි කතා කරන මෞකසු තුල කතා කරන විඤ්ඤාණ ස්වභාවය. ඒක දැනන ස්වභාවයක් විතරයි. එතකොට මේක මේ අමුතුවෙන් මේ මේ කොහේ ඉඳන් හරි එක්කෙනෙක් ඇවිල්ලා ඉපදුනා කියන එක ඒක බුදුන් වහන්සේ ඔය ප්‍රතිසන්දි ඒව කතා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ ඒව පිළිගන්නේ නැහැ. ඇත්තරම කිව්වොත් එහෙම දෙයක් ඇත්තටම මේ ධහම තුල ඇත්තෙත් නැහැ. එහෙම දෙයක් ඔබට මේ ධර්මය අවබෝධ වුණොත් ඔබට වැටෙනවා එහෙම දෙයක් නැති බව. ඇත්තට මෙතන හේතුඵල ධර්ම විතරයි තියෙන්නේ. මෙතනම මේ මෙතන අපේ දෘෂ්ටිය තුළ තමයි කර්මය සම්පූර්ණයෙන්ම අපි අපි හදාගත්ත දෘෂ්ටියක් තුළයි තියෙන්නේ කර්ම વિશે. ඒ කියන්නේ ඒ කියන්නේ එතන තියෙනවා අපි හදාගත්ත දෘෂ්ටිය තුළ, උපාදානය තුළ අපිට තියෙනවා ඒ මේ මේ අර අපි හිතනවානේ මෙහෙම ලෝකයක් තියෙනවා දිව්‍ය ලෝකයක් තියෙනවා නිර්යයක් තියෙනවා මාතින ওই දෘෂ්ටිය මිත්‍යාව රැවටීම ඒ රැවටීම තුල තමයි ඔබට ඒ මේ අර සිරස වගේ අර නිකන් අහුවෙනවා වගේ මේ සිද්ධිය තරංග සිද්ධිය තියෙන්නේ ඒ කියන්නේ මේ සිරස අල්ලනවා වගේ යාපනයේ සිරස අල්ලනවා මෙහෙත් අල්ලනවා වගේ එක තියෙන්නේ දෘෂ්ටිය තුලයි. ඒ තරංග සිස්ටම් එක තුලයි. ඒක අපි ගුරුත්වාකර්ෂණ ශක්තිය, චුම්බක ශක්තිය, ඒ සිරස අල්ලනවා වගේ, දෙරණ අල්ලනවා වගේ, ඉරු අල්ලනවා වගේ තරංග ශක්තියක්නේ. ඒක අපි කිව්වේ මේක ආලෝක ශක්තිය තරංගනේ. ඒතකොට තාප ශක්තියත් තරංග ශක්තියන්, ඒක ශබ්ද ශක්තියත් තරංග ශක්තියන්. ඒ වගේම තමයි මේ නාලිකා සේරම තරංගනේ. ඒ තරංග ශක්තියනේ. ඒ විදිහම තමයි විඥානය ගත්තත්. එතකොට මෙතන එහෙම තරංගය කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. යන කතාවකුත් නෙමෙයි. එතන එතන අංශු සකස් වෙන එකක් තියෙන්නේ. මෙතන එතන එතන එතන අංශු සකස් වෙන එකක් තියෙන්නේ. ඕකම තමයි ඔතනක් තියෙන්නේ. එතන එතන අංශු සකස් වෙන එක. මේක දකින්න මහා නුවණක් ඕනේ. ඒක අපි කිව්වේ මෙතන බුදුන් වහන්සේ දැන් මේ මේ ඒක අපි මේ මෙතන මේ මෞකුස තුල ගර්භාෂය තුල සකස් වෙන එක එතන සකස් වෙන එකක් කියලා දකින්න. එතකොට ඔබට දැනේ. හැබැයි මේ මේ ස්වභාවය තුල වෙනම ස්වභාවයක් තියෙනවා තරංග ස්වභාවය කතා. ඒක වෙනම කතාවක්. එතකොට මෙතන මෙතනින් මුකුත් එහෙම ගියා කියන්න බෑ කාට. එතන එතන සෛල ස්වභාවය, එතන සකස් වෙන ස්වභාවය, එතන ස්වභාවය. ඒක මෙතනින් යන කතාවක් ගැන කතා කරන්න බෑ. මෙතන මෙතන අපි මෙතන හුස්ම ගියොත් එහෙම මෙතන විඥානය නිරෝධයි. එතකොට මෙතන නමුත් අපේ දෘෂ්ටිය තුලයි අපිට නැවත සකස්මක් ගැන කතාවක් මොකද අතන අතන ඔක්කාන්ති ගබ්බන්ති කියන්නේත් ඒකයි. ඒ කියන්නේ එතන දැනෙන ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවය මෙන්න මේක ඇතුලේ තමයි තියෙන්නේ වෙනම අර සාසවිය ස්වභාවය දැනෙන ස්වභාවය. හැබැයි මෙතන හේතුඵල ධහම තුල ඔබගේ දෘෂ්ටිය සිඳිලා ගියොත් මේක එතනම විඥානේ සකස් වෙන එකක්. එහෙම මේකේ කිසිම දෙයක් ඔබට හම් වෙන්නේ ඔබට දෘෂ්ටියට කිසිම දෙයක් ආත්ම කතාවක්වත් හම්බ වෙන්නේ ඔබට මේ මෙතනම සිද්ධ වෙන සිද්ධිය අවබෝධ වෙනවා. ශබ්ද වර්ණ සේරම එකතු වෙලා මෙතනම අපි පොත කියන එක හදාගත්තා මිසක් මෙතනම හැදුණු දෙයක් මිසක් සබහාදාම මිසක් වෙන දෙයක් හම්බ වෙන්නේ ආත්ම කතාවක් සත්පුජ්‍යල කතාවක් හම්බ වෙන්නේ නැහැ. දැන් මේක ටිකක් වේගවත් වැඩි පැහැදිලි කළා කියලා අපිට දැනෙනවා. ඔබටත් දැනෙනවා ඇති. හැමුත් මේක නැවතවරක් අපි පැහැදිලි කරනවා මේ කාරණාව. ඉදිරියේදී තවත් කරුණු ඉස්සරහට අපි ඉදිරියේදී මේකේ වෙනස්ම පරයක් තියෙනවා තව පැහැදිලි කරන්න. එතනදී අපි මේක තවත් සූත්‍රයකදී පැහැදිලි කරනවා. මෙතනදී පැහැදිලිවම බුදුන් වහන්සේ පෙන්වන මේ මේ සාමාන්‍ය මේ කතාව විඥාණයයි නාම රූපය වෙන් කරන්න බෑ. ඇත්තටම මෙතන වැදගත්ම දේ තමයි ගර්භාෂය තුල යුක්තාණු තුල සෛල සකස් වෙනකොට එතනම එතරම් දැනෙන ස්වභාවය සකස් වෙන එකයි. ඒ දැනෙන ස්වභාවය තමයි විඥාණයමයි ඒකමයි නාම රූප. ඒක වෙන් කරන්න බෑ. හැබැයි දැනෙන ස්වභාවය නැත්තම් එතන නාම නාම රූපත් නැහැ. විඥානේ නැත්තම් නාම රූපත් නැහැ. නාම රූප නැති විඥානෙකුත් නැහැ. විඥානයක් නැති නාම රූපත් නැහැ. ඒකයි මෙතන විඥානේ තිබිලා පොඩ්ඩක් සකස් වෙලා පස්සේ නැති වුණත් එතන නාම රූප කතාවක් ඉන්හාට නැහැ. ඒ කියන්නේ සත්වයේගේ පුජ්‍යලයේ කතාවක් හම්බ වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ආ මේක දරුවා මෝරණ අවස්ථාවේදී කලල අවස්ථාවේදී බිහි වුණත් ඒක ස්වභාවය එතනත් ඒ ස්වභාවම. හැබැයි එළියට ඉපදුනාට පස්සෙත් මේ අවබෝධ කරන ධර්මය තුල තියෙනෙත් ඒ කතාවමයි. ඒ කියන්නේ ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ වීම තුළ ඒ එන සිතට එන අරමුණ තමයි ඊට පස්සේ මේක ප්‍රකට වෙනවා දැන් අර ස්කන්ධ මට්ටමේනේ තිබුණේ ස්කන්ධ මට්ටමේ තිබුණ විඥානය එනවා ඊට පස්සේ මේ මේක දෙයක් බවට පත් වෙලා අර ඇසේ උපතයි තින්නම් සංගති පස්සෝ කියන එකට එනවා ඇසේ උපතයි මහණෙනි උපත කියන තැනට එනවා එතකොට මොකද වෙන්නේ එතකොට මනෝ විඥානයේ සම්බන්ධ වෙනවා එතකොට මොකද වෙන්නේ ස්කන්ධ ටික සේරම එකතු වෙලා දෙයක් පෙන්නනවා පොත මේසේ ඇඳ කියලා එතකොට කෙලස් තියෙනවා එතකොට දෙයක් කියලා ගත්තොත් එතන කෙලෙස් හට ගන්නවා. එතකොට ඇලෙන ගැටෙන ස්වභාවයක් තියෙන. ඒ අර අර මුලින් තිබුණු දැන්න ස්වභාවයම තමයි දැන් ඒක කෙලෙස් බවට පත් ඒ සාසවිය ස්වභාවය තමයි ආශ්‍රවයට කෙලෙස් වලට ඒ කියන්නේ සාසවිය ස්වභාවය තමයි කෙලෙස් හට ගන්න හේතු වෙන්නේ. එතකොට කෙලෙස් හටගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ කෙනා මේ ධර්මයේ දකිනකොට අතර මේ කෙනා දකිනවා මේ සත්‍ය. සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? කෙලෙස් දියවිගෙන යනවා. කෙලෙස් සීනාශ්‍රව වෙනවා. සීනාශ්‍රව වෙනකොට ආසාසව ආශ්‍රව සීනාශ්‍රව ආශ්‍රා කෙලෙස් දියවිගෙන ගිහිල්ලා අර කෙලෙස් ෂය වෙලා යනතර නොදැනෙන ස්වභාවයේදී මොකද වෙන්නේ? අනා අර අනාශ්‍රව. ඒ කියන්නේ නැවත උප්පත්තියක් පණවන්නත් බෑ. නැවත උපතක් ගැන කතාවකුත් නැහැ. එතකොට මෙතන නැවත උපදීමක් තියෙන දෘෂ්ටිය තුලයි. දෘෂ්ටිය තුලයි ඇත්තටම මේ ෆ්‍රීකවන්ස් අපි කියුවේ එකයි සිරස අල්ලනවා වගේ වැඩක් කියලා. ඇත්තට මේ කතාව ඔබට හොඳට වැටුණාම තේරෙයි. දෙරණ අල්ලනවා වගේ සිරස අල්ලනවා වගේ නාලිකාවක් අල්ලනවා වගේ දෙයක් තමයි මෙතන ෆ්‍රීකවන්ස් වෙනවා කියන එක තමයි සිද්ධ වෙන දෙයක් නැහැ. වෙන මේ වෙන මේ මේ මේ වෙන කතාවක් මේක ඇතුලේ නැහැ. මෙතන ඒ කියන්නේ එතන විඥානේ එතන එතන සකස් වෙන එකයි ඒක ෆ්‍රීකවන්ස් වෙනවා කියන එකයි එතන එතන දැනෙන ස්වභාවයට එතන ෆ්‍රීකවන්ස් වෙනවා කියන එක දකින්න. එතකොට තේරෙයි. දැන් අපි මේ කියන ධර්මය අහනකොට ඔබ කොතනද ඉන්නේ? ඔබ මේක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඔබගේම අභ්‍යන්තරයේ ලෝකයක් තියෙන බවට තියෙන කුඩු වෙලා යනවනේ. එතකොට ඔබ සියල්ලගේම කම්පණය නැති වෙනවනේ, අකම්පිත වෙනවනේ. එතකොට ඔබ සියල්ලගේම මිදිලානේ. එතකොට ඒ ස්වභාවයනේ සාන්ත ස්වභාවයක්නේ. iriසියාවක්, වෛරයක්, ක්‍රෝධයක් මුකුත් නැහැනේ. කාටවත් එහෙම තණ්හාවක් එහෙම නැහැනේ. එතකොට හරි සාන්ත ස්වභාවයක්නේ. එතකොට ඒ ස්වභාවය තුළ කෙලස් දිය වෙලානේ. අනේ එතන විඥානේ මේ මේ එකම කතාව තියෙන බලනකොට. ඒකම තමයි අර පැහැදිලි කරන හැමතැනම තියෙන්නේ. එතකොට එතන දෘෂ්ටියනේ බිඳ වැටෙන්නේ. අන්න අර අර අපි මේ සකස් වුණු අර විඥාන ස්වභාවය තුළ අර දෘෂ්ටිය තුළ තමයි අපේ මේ බල ගැන්වීම ඒ දෘෂ්ටිය බිඳ වැටෙන තැන ඇත්තටම අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධෝ කියවන්නේ නිසයි. අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ මේ. අවිද්‍යාව ප්‍රහීන වීමයි නිවන් මඟ වෙන්නේ. එතකොට ඔබට වැටහෙනවා ආයතන නිරෝධය කියන්නේ ඒකමයි. ආයතන එකතු කරගෙන හදාගත්ත දේ අවිද්‍යාව කියන්නේ. එහෙනම් ඒ දෙයක් නැති බව දකින තැන අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ කියන තැන දස සංයෝජන ගත්තත් ඔබ දන්නවා. පටිච්ච සමුපාදය ගත්තත් දන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාරාති. ඒ කියන්නේ නොදන්න නිසායි දෙයක් කියලා අපි අරගෙන රවටිලයි. දෙයක් කියලා ගත්ත නිසායි සංඛාර නිසායි අපි ඇත්තටම සැප දුක් විඳින්නේ. එතකොට ජාජ්‍යරාමරණ ශෝක පරිදේව සේරම අපේ දුර වෙලා යන්නේ මේ සත්‍ය දැක්කොත් පමණයි. එතකොට ඔබට වැටහෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරය ඇත්තරම දෙයක් කියලා ගත්තකමයි සංඛාර අවිද්‍යාව ඒකමයි සංඛාරය ඒකමයි නාම රූප එකතු වෙන එක ඒකමයි විඥානය අපි දිගටම පැහැදිලි කරා ඒක මේ මොහොතේ අරමුණෙත් තියෙනවා ඒක කලලේ ගත්තත් එතනත් එතනම එතනම සකස් වෙන විඥානයේ ස්වභාවය එතනම එතනම දැනන ස්වභාවයයි නාම රූප ස්වභාවය ඒක තුල නැහැ අපි මේ කතා කරන ස්කන්ධ මට්ටම විතරයි මේ කියන මනෝවිඤ්ඤාණ ස්වභාවය කියන්නේ මේ ආයතන මට්ටම නැහැ ඒ කියන්නේ ස්කන්ධානම් පාති බව ආතනම් පටලබයන් උච්ච ಜಾති කියන තැන නෙමෙයි. ඒක මූලික අවස්ථාවේ ස්කන්ධ මට්ටම විතරයි. ඒතකොට ඒක ප්‍රභාස්වර ස්වභාවයේ. ඒතකොට මේ සිත නැවතත් මේ සත්‍ය දකින්න තැන එන්නේ ප්‍රභාස්වර ස්වභාවයේ දකි. එද නමුත් එතන අවබෝධය තුලයි ඒ අවබෝධයෙන් තමයි මිදලා ඉන්නේ සංකිතේ නිබ්බිදාය. ඉතින් එතන සම්පූර්ණ කෙලෙස් ඡේවීමක් මේ තුල සිද්ධ වෙනවා මේ අවබෝධයටපත් උනොත්. ඒතකොට එයාට ඔක්කොම ගැලපෙන්න ගන්නවා. අග මුල මැද සියල්ලම ගැලපෙන්න ගන්නවා. එයාට දන්නවා දෘෂ්ටිය තුල මේ සකස්මක් තියෙන්නේ. දෘෂ්ටිය නැත්තම් සකස්මක් නැති බව. ඒකම තමයි වැදගත් වෙන්නේ. එතකොට මහනිදාන සූත්‍රය තුල පෙන්වන කාරණාව තුළ ලොකු දෙයක් නැහැ. ඔබ හිතන තරම් ලොකු මැජික් එකක් නැහැ. ඒකේ ලොකු නිකන් මේ අමුතුවෙන් මේ ගිහිලා නිකන් අර රූපය ඇඳලා අර අනිත් ආගම් වල වගේ කියන එහෙම කතාවක් ඒකේ නැහැ. ඒකේ තියෙන එතකොට එතනම සකස් වෙන එකක්. එතනම විඥානය සකස් වෙන එක, එතනම සෛලවල දැන ස්වභාවයට. එතකොට එතන තමයි ෆ්‍රීකවන්ස් එක අපි කියන්නේ. එතකොට ඒක තමයි සිරසල්නවා වගේ මේ තරංග සිස්ටම් එකේ කතාව කියන්නේ. තරංග සිස්ටම් එකේ කවුරුත් එම යන යන කතාවක් නැහැ. එතන එතන සකස්මක් විතරයි තියෙන්නේ. එතන එතන සකස් වෙන අර ඒරියල් එක වගේ එතන සකස් වෙන එකයි කියන්නේ. අපි ඔබට ඇහෙන්නේ නැති අපි ගොඩක් වෙලාවට කිව්වා මේ ඒරියල් එක වගේ සකස් වෙන එක තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඒරියල් එක තිබුණ නැත්නම් යාපනයේ සිරස අහුවෙන්නේ නැහැ. ඒරියල් එක තිබුණ නැත්නම් ඇමරිකාවේ සිරස අහුවෙන්නේත් නැහැ. ඒරියල් එක තියෙන තැනනේ මේ සිරස අහුවෙන්නේ. එනේ ඒරියල් එක තමයි කලල කියලා කියන්නේ. එතකොට එතන ඒ ටික සකස් වුණා කියන්නේ ඒරියල් එක සකස් වෙනවා. එතකොට ඒ මොනොත් සිරස අවු වෙනවා. අනු ෆ්‍රීකවන්සි එක අවු. දැන් තේරෙනවා කතා. එතකොට එතන එතන ඒ ස්වභාවය තමයි ඔබ මේ සසර කතාවක් ඔබට තියෙන්නේ. හැබැයි සිතුවිලි සංසාරේ දැනුත් තියෙන එකක්. දැන් ඒ කියන්නේ දැන් ඔබ ඔබ ඉන්නේ යම්කිසි දේශයකින්ද වෛරකින්ද ඉරිසියාවෙන් මෙන්න මේ මේ ස්වභාවය තමයි මේ තියෙන්නේ. ඒ රාග දේශ මොහ ස්වභාවය. ඒ ස්වභාවය තුල තමයි මේ ඔය සත්ව කලලවල ස්වභාවය. ඉතින් මේ මේක දැන් එකම ස්වභාවයක්නේ ෆ්‍රීකවන්සි එකක් කියනවා. ඉතින් ඔබේ ස්වභාවයේ ද්වේෂය වැඩි නම් ඔබ සතෙක්ගේ කලලේ තමයි සකස් වෙන්නේ. අනෝකයි භයානක. හැබැයි ඔබ ගිහිල්ලා ඉපදෙන කතාවක් නෙමෙයි මේක. එහෙම කතාවක් නෙමෙයි මේක වෙනස්ම පරයය. ඒ කියන්නේ මේ මේ දැන් මේ මෙතන මෙතන විඥානේ එතන එතන නැති වෙනකොට එතන එක එතන සකස් වෙනවා කියන එක අති ගැඹුරු කතාවක් තියෙනවා. ඉතින් ඒක දකින්න මහා නුවණක් ඕනි. ඒක අපි මේ ගොඩාක් ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා දැන් ඔබට. අපි ඔබට පැහැදිලි කරා මේ මැරෙන්නේ සිතද කයද කියලා. එතකොට සිත නැති නිසානේ කය වලලන්නේ. එහෙනම් මැරෙන්නේ හිතනේ. හිත නැත්තම් හැමසම හුස්ම වැටෙනකන්නේ මේ ප්‍රසාදේ සිද්ධ වෙන්නේ. හුස්ම වැටෙනකන්නේ එතකොට මේ සිත පවතින. එතකොට හුස්ම වැටෙන්නේ නැත්තම් සිත එතනින් ඉවරයිනේ. ස්පාක් වෙන්නේ නැහැ සෙන්සස් ටික. එතකොට එතන මනෝවිඤ්ඤාණයකුත් නැහැ. එතකොට හුස්ම වැටෙනකොටම මරණය පනවනවා. එතකොට හුස්ම වැටෙන්නේ නැත්තම් එතනම සිත සිතේ මරණය නම් එතකොට කය වල්ලා දානන කයෙන් වැඩන්නේ නමුත් අපි ජීවත් වෙනකොට හිතන්නේ මේ රූප මේ කය නේද මමයි කියලා. නමුත් අපි අපි හිතන එක නේද මේ තියෙන්නේ. අපි හැමදෙසම කය මමයි කියලා හිතයි. නමුත් හැමදෙසම මැරලා තියෙන හිත බලනකොට. දැන් අපි තිබහයි කියන්නේ හිත හිත හිත වතුර බොන්නේ නැහැ. බඩගිනි කියන්නේ හිත හිත බත් කන්නේත් නැහැ. ඇවිදිනවා කියන්නේ හිත හිත ඇවිදලත් නැහැ. හිත තමයි ඒ වුණාට හැමදෙසම මේ සිතුවිල්ලක් තියෙන්නේ. ඒකයි තරංගයක් වගේ එකක් මේ තියෙන්නේ. දැන් තේරෙනවා. ඒ කියන්නේ සිතනේ මේ ඔක්කොම. නමුත් සිත එකක්වත් කරන්න බෑනේ. ඒක ඒක තමයි සිතට හිතන එක විතරයිනේ. එතකොට මේ තමයි මේක තමයි මැජික් එක. මේක තමයි මායා. ඒ කියන්නේ මේ ප්‍රසාද ඔස්සේ, සෙන්සස් ඔස්සේ, වර්ණ, ශබ්ද, ගන්ධ, රස ඔස්සේ සකස් වුණු දෙයක්. ඒක ඒක එතන සකස්මක් විතරයි. ඒතර මේක අවබෝධ කරගත්තොත් එයාට මේ සේරම විසදිලා යනවා. මේ අපි දකින්නේව, හිතනේව මොකක්වත් කොහෙවත් නැහැ. අතර අපි මේ අපි මේ ශරීරය මමයි කියලා හිතන් ඉන්න එකක් තියෙන්නේ. නැත්නම් මම මේ කියලා ආත්ම කතාවකුත් නැහැ. සබහාදහමක් වගේ එකක් අපිට දැනෙන්න ගන්න හැම එතන එතන විතරයි. එතන එතන දැනෙන ස්වභාවය. ඒකම තියෙනවා පොඩි දරුවගේ. එතන එතන දැනෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. ආ පොඩි දරුවට එහෙම අනාගත කතා නැහැ දැන් මව් කුස තුල කලලේ තුල ඉන්න දරුවට අනාගත කතා තියෙනවා. කලලේ ඉන්න දරුවා හිතනවාද අනාගතේ හිනවනවද? නැහැ. එහෙම දෙයක් නැහැ. මොකද එතන එතන එතන ස්වභාවයක් විතරයි තියෙන්නේ. එතන දඟලන්නේ දැනෙන ස්වභාව වලට විතරයි. ඒතකොට ඒකම තමයි ඉපදුනාට පස්සෙත් පේන්නම තියෙනවා. ඒ දරුවා දන්නේ කක්කත් කනවා චූත් කනවා. ඒ දරුවට එහෙම මොකක්වත් එහෙම වෙන් කළා කතාවක් නැහැ. පාට වුණත් මොන්ඩිසෝරිනේ කියලා දෙන කහ පාට රතු පාට ඒව දන්නේ මොකක්වත් දන්නේ නැහැ. එතකොට ශබ්ද වලින් තමයි අපි මේවා සේරම වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා ඔය දැනගන්නවා කියන එක වෙන්නේ. රූපේ දාලා ශබ්ද දානවා. එතකොට නැත්තම් දැන් ඇමරිකාවේ සුද්දෙක්ගේ ශබ්ද ටික වෙනස්නේ. විදේශික බටහිර රටක කතා කරන ඉංග්‍රීසි භාෂාව තුළ ඒ ශබ්ද වෙනස්නේ. ඒ වගේම චීන භාෂාවේ ඒ ශබ්ද වෙනස්නේ. ඉන්දියන් භාෂාවේ අපි මේව පැහැදිලි කරන්නේ ඒකයි ඒ කියන්නේ මෙතන අත්‍තරම ආත්ම කතාවක් නැහැ මේ අවබෝධයටපත් උන අවබෝධයටපත් උනත් ඒ අනාත්ම ධර්මය හම්බ වෙනවා එතකොට එතන එතන සිස්ටම් එක දැනෙනවා වැඩ කරන සිස්ටම් එකක් තියෙන ඒ කියන්නේ ඒක තමයි ක්‍රියා ක්‍රියාවලිය පේන ගන්න එතකොට ප්‍රභාසර සිත අර මෞකුසේ තිබිච්ච එකම තමයි ඒකම තමයි දරුවා ඉපදෙන මොහොතේ තිබිච්ච එකම තමයි එතකොට ඒක තුල අතරම ප්‍රභාස්වර සිත එත රහතන් වහන්සේ ස්වභාවය කෙලෙස් සම්පූර්ණ සංසිඳෙන්නේ මේ සත්‍ය අවබෝධ වීම තුලයි. ඒක සක්කාය දිට්ඨි ප්‍රහීනයි කියන්නේ ඔන්න ඔතනයි. එතකොට දකින්න ඕනි තැන තමයි අපි හැමතිස්සම හිතන් ඉන්නේ මේ මේ මේ කය කරකජ කය මේ මමයි කියලා. මේ රූපේ මමයි කියලා හිතන් ඉන්නේ. ඒක තමයි අපේ තියෙන රැවටිලි. ඒකයි කියන්නේ අති අතීත අනාගත පච්චුප්පන්නංවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා සන්තිකේවා දුර වේවා ළඟ කියන්නේ ඒ කියන්නේ ඒ තමම ඒසවමස මේසවත් අර ඔක්කොම ඒ කියන්නේ දෙයක් තියෙනවා කියලා ගත්තොත් අතීත අනාගත වර්තව ඔක්කොම තියෙන දෙයක් තිබ්බොත් දෙයක් තිබ්බොත් තමයි ඒක හොඳ නරක සේරම තියෙන්නේ. අජ්ජත් බයිද්දා ඕලාරික සුකුම ඔක්කොම තියෙන දෙයක් තිබ්බොත්. එහෙම වුණොත් තමයි අන්න ජරා මරණ සේරම තියයි දෙයක් තිබ්බොත් ඒකමයි ජාතිය. ඒකමයි ජරා මරණ. මේ කතාවේ ඇත්තටම දෙයක් නැති බව දැක්කම ඔක්කොම ධර්මය දැකලා ඉවරයි. ඒක රූපානිචිත අනිච අනිච්ඡම් පන්ති කියන්නේ ධර්මයම. කොයිතරම් වටිනවද මේ ධම්. කෙනෙකුට අවබෝධ වුණොත් සෑහෙන වටිනවා. හොඳයි එහෙමනම් හැමෝටම මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ටිකෙන් ටික උත්සාහ කරන්න අපි මනාව පැහැදිලි කිරීම කළා තියෙනවා. ඒවා අහනකොට ඔබට ගොඩාක් දේවල් අවබෝධ වේවි. තෙරුවන් සරණයි. නේ ප්‍රත්‍ය නාම රූපයට එනම් විඥාණයමයි කියන එක මෙතනදී පැහැදිලි කරනවා විඥානේ හරියට බැසගත්තේ නැත්නම් නාම රූපේ එතන රැඳෙන්නේ නැහැ ඒ කියන්නේ මේ මේක දැන් මේක පටලවගත්ත ගියොතින් පටලිලා යනවා මේක නිහා ගන්න ගියොතින් ලිහිලම යනවා ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ නාම රූපයි විඥානයි කියන්නේ එකිනෙක වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විඥානයත් එතනමයි සකස් වෙන්නේ. නාම රූප වර්ධනයක් තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා. නාම රූප ඒ කියන්නේ සෛල වර්ධනයත් එක්කම එතන දැනීමේ ස්වභාවයක් තියෙනවා නම් ඒකමයි විඥානය කියන්නේ. ඒ කියන්නේ නාම රූප කියන්නේ දැනීමේ ස්වභාවයමයි. ඒකමයි විඥානය කියන්නේ. හැබැයි නාම රූප ඒ කියන්නේ දැනීමේ ස්වභාවයක් නැත්නම් එතන විඥානයක් නැහැ. ඒක දැන් ස්කෑන් කරනකොට කලලේ තුල ඉන්න මේ දරුවා මවකුසේ තුල එතකොට අපිට පේනවා මේ දරුවා දඟලනවද කියලා වෛද්‍යවරයා බලනවා. එතකොට දරුවා මවකුස තුල දඟලනවා නම් ආ දරුවා එතකොට විඥානේ තියෙනවා බැසගෙන. ඒ කියන්නේ එතන දැනෙන ස්වභාව නිසායි දඟලන්නේ. එතකොට මේ මේ ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්නේ.